දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වනසෙනසුනෙහිදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි නමස්තු භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස ඒතං සංතං ඒතං පඤ්ඤිතං යදිදං සත්ත සංඛාර සමතෝ සබ්බෝපටි කටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිපාන මෙය ශාන්තය මෙය ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපසීන් අතහැර දැමීම සංහාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය විරීම නම් වූ නිබ්බානය අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සංතර යෝගාචර මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාන යන මාතිකාවට තේ පවත්වනු ලබන දේශනා මාලාවේ 12 වෙනි දේශනයයි අද නියමිතව තිබෙන්නේ. කාලේ වැල්ලෙන් බැටි ගිය බෞද්ධ දර්ශනයේ ඉතා ගැඹුරු අංශයක් පිළිකර ගැනීමට උපකාර වන පපංච නිප්පංච යන පද දෙක පසුගිය දේශනයේ අගහරියේදී අප මතු කරගත්තා. මදුපිණ්ඩික සූත්‍රයෙන් ආරම්භ කළ අර්ථ විවරණයේදී අපට මෙතෙක් මතු වුණේ මෙතෙක් අපට පැහැදිලි වුණේ මේ පපංච යන්න ඉන්ද්‍රිය ඥානයේ එක්තරා ඕලාරික අවස්ථාවක් මෝරාදී අවස්ථාවක් පෙන්눔 කරන වචනයක් බවයි. සාමාන්‍යයෙන් භාෂා ව්‍යවහාරයේදී දිග්ගැස්සීම, විස්තර කිරීම, වචන බැරිපුර යෙදීම යන අර්ථය ඇති පපංච යන පදය ඉන්ද්‍රිය ඥානය පිළිබඳව යෙදෙනකොට ඊට වඩා විශේෂ අර්ථයක් පෙන්눔 කරන බව අපට මදුකින් ටික සූත්‍රයෙන් පෙනී ගියා. ඉන්ද්‍රිය ඥානය පිළිබඳව කල්පනා කරලා බලනකොට මේ ප්‍රපංචයෙන් කිරින්නේ මේ සංඥාමක පිළිතලා විතර්ක කරලා මේ විතර්ක උඩ ප්‍රපංච කිරීම නිසා කාලත්‍රයට අයත් අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයට අයත් ඒ ඒ ඉන්ද්‍රිය ආරම්මණයන් පිළිබඳව ඇතිවන ප්‍රපංච සංඥා සංඛාන නැති දෙයක් ඒ ඉන්ද්‍රිය ඥානය මෙහෙය වූ පුද්ගලයාගේ වැඩපවත් වෙන බව යටපත් කරන බව මධුසින්තික සූත්‍රයෙන් අපට පෙනී ගියා. මෙයින් අපට තේරෙනවා අයිති ඥානය නිසා මිනිසෙකු තුළ ඇතිවන යම්කිසි මෝහනයක් ඉහවහා යාම ජාකූල තත්ත්වය මේ පපංචයන වශයෙන් හැඳින්වෙන බව. අතුවාචාරින් වහන්සේලා මේ පපංචයන වචනයට අර්ථ කීමේදී බොහෝ විට උපකාර කරගන්නේ මත්ත පමත්ත සමාජ මදන යන වචනයි. තේනට්ඨේන පපංචෝ මත්ත පමත්තාකාර පාපනට්ඨේන මේ එක තැනක දෙන විවරණයක්. කවර අර්ථයකින් ප්‍රපංච වේද? මත් වූ අතිශයින් මත් වූ ආකාරයකට පමුණුවන අර්ථයෙන් කියන ඒ විදිහට විවරණ කරනවා. තවත් තැනක කියනවා ප්‍රපංචිතාච හොන්ති පමත්තාකාරපත්තා ප්‍රපංච වූ වූයේදී එනම් ප්‍රමාද ප්‍රමත්ත තත්වයට අතිශයින් මත් වූ තත්වයට පත් වූ වූයේදී එමෙන්නත් සමහර අවස්ථාවල කියනවා මදනාකාර සංකීතෝ කිලේශ ප්‍රපංචෝ කියලා. මත් කරන ආකාරයෙන් සිහිදී කෙලෙස් වලට කෙලෙස් ප්‍රපංචය කියලා ওই විදිහට තේරුම් කරනවා. බැලු බැලමට මේ ප්‍රපංච කියන පදය සමාධි කියන වචනයට සමානයි. සමාන අර්ථවත් හැටියට සැලකන්න පුළුවන්. නමුත් එක්තරා සියුම් අර්ථ ભેදයක් තිබෙනවා. දැන් සමාධි කියලා කියන එකෙන් ඒ වචනෙන් හැඟෙන්නේ මූලික නිරුක්ති වශයෙන් බැලුවා අක්ෂයෙන් මත් වීම කියන අදහසයි මූලිකව තිබෙන්නේ. එයින් අපට හැඟෙන්නේ සාමාන්‍යයෙන් මත් වීම නිසා ඇතිවන නිෂ්ක්‍රියත්වය. එහෙම නැත්නම් අකර්මණ්‍ය භාවයක්. වැඩ කරගන්න බැරි බවක් වගේ හැඟෙනවා මේ සමාධි කියන වචනේ. ඒ නිසා සාමාන්‍යයෙන් සිදුවෙන්නේ කල යුතු වැඩය පැහැර හැරීමක් එහෙම නැත්නම් අතපසු වීමක්. ඒ ප්‍රමාදයෙන් වෙනදී. නමුත් ප්‍රපංච කියන වචනේ අපි අර කලින් දැක්ුවා දෘෂ්ටි වශයෙන් බලනකොට විහිදී යාම විස්තරයේ වචන වැඩිපුරයේදී කියන අදහස තිබෙන නිසා ඒ වචනේ එයින් අපට හැඟෙන්නේ නැහැ නිෂ්ක්‍රියත්වයක්. ඒ කියන්නේ අකර්මණ්‍ය බවක් හැඟෙන්නේ නැහැ. ඒ වෙනුවට අපට හිතා ගන්න තියෙන්නේ යම් කිසි අනිත්‍යමගේ යාමක් නිසා නිසි මඟ අතහැරන අනිසි මඟ යාමක් නිසා නොමඟ යාමක් නිසා බලාපොරොත්තු වන අර්ථයට නොපැමිණීම කියන එකයි මේ පපංච කියන එකෙන් හැදින්වෙන්නේ. අපි මේක පොඩි උපමාවකින් තේරුම් කරන්න බලමු. මේ පමාද පපංච කියන වචන දෙකේ අර්ථ වෙනස. දැන් අපි හදිසි පණිවිඩයකට කෙනෙකු කොළඹ යැවීමට පණිවිඩයක් යන කෙනෙකුට පණිවිඩයක් දුන්නාම ඒ තැනත්තා ළඟම ඇති මත්පැන් හරට ගිහිල්ලා මත්පැන් බීලා පැත්තකට කරලා නිදාගත්තොත් අන්න පමාදේ. එහෙම නැතුව මේ තරත්තා කොළඹට යන කෙටි පාර තියෙද්දී වෙන වංගගිරි මාර්ගයෙන් මහ වටරවුම් මාර්ගයෙන් ගිහිල්ලා අන්තිමට නුවරට ගියොත් අන්න පපංචේ. මොන විදිහට අර පමණ පමාද පපංච කියන වචන දෙකේ සියුම් අර්ථ දෙකක් තිබෙනවා. මේ අපි දැක්වූ උපමාවට තරමක් කිට්ටු කරන්න පුළුවන් නිදර්ශන වශයෙන් දැක්විය හැකි ධාතා යුගලයක් අපට හමු වෙනවා අනුත්තර නිකායේ ඡප්ප නිපාතේ. යෝ පපංචං අනියුක්තෝ පපංචා විරතෝ මගෝ විරාධයිසෝ නිපාණං යෝගක්ඛේමං අනුත්තරං යෝජ පපංචං නිපාණ නිප්පංච පතේ රතෝ ආරාධයිසෝ නිපාණං යෝගක්ඛේමං අනුත්තරං මේ පළවෙනි ගාථාය අදහස් යෝ පපංචං අනියුක්තෝ පපංචා විරතෝ මගෝ යම් මෝඩ පුද්ගලයෙක් ප්‍රපංචෙහි යෙදුනේද ප්‍රපංචෙහි ඇලුනේ වේද එතන අනුත්තර යෝගක්ෂේම නම් වූ නිවනින් ඈත් වෙයි. ඉරාධීතෝ නිබ්බාන. නිවනින් ඈත් වෙනවා. දෙවෙනි ගාථාව යෝජ පපංචං හිස්වාන නිප්පංච පතේරතෝ. නමුත් යම් කෙනෙක් ප්‍රපංචය අධහැරලා නිප්පංච පතේ නිප්පංච මාර්ගයේ යන්නේ වේද. ඒ තැනත්තා ආරාධීතෝ නිබ්බාන යෝගක්ෂේම අනුත්තර අනුත්තර යෝගක්ෂේම නම් වූ ඒ නිවන පැමිණෙනවා. නිවනට ලං වෙනවා. මෙන්න මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවනි මේ පපංච ප්‍රමාදක් කියන වචන දෙකේ යම් කිසි විශේෂ වෙනසක් තිබෙනවා. ඒ වගේම දැන් අටුවාවල බොහෝ විට මේ පපංච කියන එක ඉතාම සරල අන්දමින් තෝරන්නේ සංහා මාන දික්ඛි වලට කියන වෙනස් නමක් හැටියටයි. සංහා විච්ඡමානනම් ඒතන් අදිවචන. ඔය විදිහට දක්වනවා. පපංච කියලා කියන්නේ තෘෂ්ණා මාන දෘෂ්ටි කියන මේ ප්‍රධාන කෙලෙස් තුනට අධිවචනයක් වෙනස් වචනයක් හැටියට තෝරනවා. නමුත් එයින්ම පపంచ වචනයේ අර්ථය තේරුණා නොවේ. ඒවා නිදසුන් තමයි. ඒ කාරණයක් දැක්කමත් නිසාද මදුපිණ්ඩික සූත්‍රයෙන්ම අපට පේන්නේ ගියා. මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වුණ අභිනන්දිතබ්බං, අභිවදිතබ්බං, අජ්ජෝසේතබ්බං කියලා වචන තුනක්. මේ අභිනන්දිතබ්බං කියන්නේ සතුටු විය යුක්තක්. අභිවදිතබ්බං කියන්නේ ක්‍රියාපෑ යුක්තක්. අච්ඡෝදේ තබ්බන් කියන්නේ බැඳී රැඳී සිටිය යුත්තක් කියන එක. මේ වචන තුන යෙදෙන්නේ සූත්‍රවල බොහෝ විට සංහා මාන දිට්ඨි කියන කෙලෙස් හැඳින්වීමටයි. ඒ සංමම කියලා සංහා වශයෙන් සතුට වීම අභිනන්දිතබ්බන්. ඒසෝ අහං අස්මි මේ මම වෙමි කියලා මාන වශයෙන් කියා කෑමක්. ඒසෝ මේ අත්තා කියලා මේ මගේ ආත්මයයි කියලා දෘෂ්ටි වශයෙන් බැඳී සිටීමක්. අච්ඡෝදේ තබ්බන්. එතකොට මේ අටුවාවේ සංහාමාන දිට්ඨි ආශ්‍රයෙන් ප්‍රපංච වචනේ තෝරන එක බොහෝ දුරට සාහේතුකයි. නමුත් මෙතන විශේෂත්වයක් හැටියට දක්වන්න තිබෙන්නේ මේ පපංච කියන වචනේ අර මූලික අර්ථය අනුවම සංකල්ප විතර්ක මගින් කෙනෙකුගේ සිටිවිලි කියලා අතුහිටි විහිදා පැතිරි ආකූල ව්‍යාකූල වෙන බවක් මේ පපංච වචනෙන් හැඟෙනවා. ඒක තමයි අර පපංච සංඥා සංඛාවලට අර පුද්ගලයා යටත් වෙනවා කියලා කියන්නේ. මෙතෙන්දී අපිට උපකාර වෙන මේ සංඛා කියන වචනය අර්ථය තේරුම් ගැනීම. මේ සංඛා කියන වචනේ අටුවාවේ තෝරන්නේ පපච්ච සංඥා සංඛාති එක්ක කොට්ටාකා කියලා. සංඛා කියන වචනේ තෝරන්නේ කොටස් කියන එකෙන් කොට්ටාකා. එහෙම ගත්තොත් පපංච සංඛා කියලා කියන්නේ පපංච කොටස්. 아무තු තේරුමක් නැහැ මේ සංඛා කියන එක එහෙම ගත්තොත්. නමුත් මේ පපංච සංඥා සංඛා පපංච සංඛා ආදී පද සූත්‍රවල දෙන ආකාරය ගැන හොඳට පරීක්ෂා කරලා බලුවොත් මේ කොටස් කියන අර්ථයට වඩා යම් කිසි ගැඹුරු අර්ථයක් මෙතන තිබෙනවා. අපි දන්නවා සංඛා සමඤ්ඤා පඤ්ඤාති කියන්නේ පర్యాయ පද සමානාර්ථවත් පද. සංඛා සමඤ්ඤා පඤ්ඤාති මේ වචන තුලින් පඤ්ඤාති කියන වචනේ කවුරු කාටත් පැහැදිලි වචනයක් ප්‍රඥාප්තිය යමක් හැඳින්වීමට දෙන නම. මේ ප්‍රඥාප්ති කියන වචනයටම ඒ ආශ්‍රයෙන්ම ගත හැකි තවත් වචන දෙකක් තමයි සංඛා සමඤ්ඤා කියන්නේ. සංඛා කියලා කියන්නේ ගණන් ගනු ලැබීම, ඉනීම. සමඤ්ඤා කියලා කියන්නේ එකමුතුව හැඳින්වීම. ඔය ගිනීම, හැඳින්වීම, පැනවීම පඤ්ඤාත්. ඔය වචන තුන බොහෝ දුරට මේ ලෝක ව්‍යවහාර පිළිබඳව යෙදෙන වචන තුනක්. සංඛා සමඤ්ඤා පඤ්ඤාත්. එතකොට අපිට මේ ප්‍රපංච පිළිබඳ ප්‍රශ්නයට කෙලින්ම අදාළ කරගත හැකි අන්දමේ වටිනා උද්ෘත පාඨයක් අපිට ලැබෙනවා සංයුත් සංගියේ ඛණ්ඩ සංයුත්තේ නිරුත්තිපත සූත්‍රයෙන්. ඉතාම වටිනා සූත්‍රයක්. කයෝ මේ වික්‍රේ නිරුක්තිපතා අධිවචන පතා පඤ්ඤප්ති පතා අසංකීර්ණා අසංකීර්ණ කුබ්බා නසංකීර්ණාන්ති අපපතිකුත්ථා සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝයි අතනේතයෝ යං හිතික්ඛවේ රූපං අතීතං නිරුද්ධං විපරිණතං අහෝති පිටත් සංඛා අහෝති පිටත් සමඤ්ඤා අහෝති පිටත් පඤ්ඤප්ති නතත් සංඛා අතීති නතත් සංඛා භවිෂ්‍යති ඔය විදිහට සූත්‍රය යන්නේ අපි දැනට මේ ප්‍රකාශ කරපු ටික පරිවර්තනය කරන්න බලමු මහණෙනි සයෝනේ විස්කවේ නිරුක්ති පතා අධිවචන පතා පඤ්ඤාති පතා නිරුක්ති මාර්ග තුනක් අධිවචන මාර්ග තුනක් ප්‍රඥප්ති මාර්ග තුනක් තිබෙනවා ඒවා ගැන විශේෂයෙන් කියලා තියෙන්නේ මොකක්ද අපංකින්න අපංකින්න පුබ්බා නසංකී සම්ති අපපතිකුච්ඡා සමනේ බ්‍රාහ්මණී විඤ්ඤෝහි නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණී විසින් නුවණැති මහාන බමුණන් විසින් කවදාවත් නිශ්චය කරගන්නේ නැති, අවනම් කරගන්නේ නැති අතීතයේ කවලම් කර නොගත් අනාගතයේ කවලම් කරගන්න නැති කවලම් කර නොගත යුතු ඒ වගේම පිළිකුල් වශයෙන් විකට නොගමිය යුතු විදිහේ ව්‍යවහාර මාර්ග තුනක් තිබෙනවා මොනවද මේ ව්‍යවහාර මාර්ග තුන යම් හි භික්කවේ රූපං අතීතං නිරුත්තං විපරිණතං අහෝති පිටස්ස සංඛා අහෝති පිටස්ස සමඤ්ඤා අහෝති පිටස්ස පඤ්ඤාති මහණෙනි යම් රූපයක් ඉක්ම ගියේද විරුද්ධ වූයේද වෙනස් වූයේද එය ගණන් ගනු ලැබෙන්නේ අහෝති කියන ක්‍රියාපදයෙන්. විය කියන එකයි අහෝති කියලා පාලියෙන් කියන්නේ විය කියන එකයි. අහෝති इति තස්ස සංඛා. නතස්ස සංඛා අත්ථීති නතස්ස සංඛා භවිතේති. මේකට ව්‍යවහාර කරන්නේ නැහැ අත්ථි කියලා. එයට ව්‍යවහාර කරන්නේ නැහැ භවිතති කියලා. මේ කියන්නේ යම් රූපයක් ඉක්ම ගියාද ඊට දෙන ව්‍යවහාරය අහෝති කියන එකයි. මම ගියා කියලා කියන මිසක් ඒක තියනවා කියලා කියන්නේ නැහැ. ඒක වන්නේ කියලා කියන්නේ නැහැ. මේ කියන්නේ කාලත්‍රයේ පටලවා නොගතිය යුතු බවයි මේ ප්‍රකාශ කරන්නේ. මේ විදිහටම දිගටම මේ සූත්‍රය යනවා ඒ අතීත වූ රූපයට අතීත ක්‍රියාපදයයි යොදන්නේ. අතීත දෙයක් තියෙනවා කියලා හිතාගන්නේ නැහැ. එහෙම නැත්නම් අනාගත දෙය තියෙනවා කියලා හිතාගන්නේ නැහැ. ගිය දේ ගියා, තියුණු දේ තියුණා, තිබෙන දේ තිබෙනවා. කොවිට සිදුවෙන දෙයක් තමයි මේ මේ වර්තමාන අර්ථයෙන් ගන්නවා අනාගත දේ. අතීත දේත් වර්තමාන අර්ථයෙන් ගන්නවා. මේකයි ලෝකයාට තියෙන ලොකුම පටලැවිල්ල. ඒක නිසා තමයි අර නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණින් මේව කවලම් කරගන්නේ. එහෙම කියලා දැන් අතීතය පිළිබඳව මේ විදිහට කිව්වා වර්තමානය පිළිබඳවත් ඒ විදිහටම ප්‍රකාශ කරනවා. යම් කිසි රූපයක් හෝ මේ විදිහටම පංචස්කන්ධයම ගැන කියවෙනවා. රූප වේදනා ආදී යම් රූපයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ අතීත නම් ඊට අහෝති කියන ක්‍රියාපදය යොදන්නේ. අත්ති භවිෂ්‍යති ආදියක් යොදන්නේ නැහැ. ඒ වගේම යම් රූප වේදනා ආදියක් දැන් තිබෙනවද? වර්තමාන වශයෙන් තිබෙනවද? පච්චුප්පන්න වශයෙන්. ඊට තිබුණයි කියලා ව්‍යවහාර කරන්නේ ආගතේ වෙනවයි කියලා ප්‍රකාශ කරන්නේ. ওই විදිහට මෙන්න මේ කාලාත්‍රය පිළිබඳ ව්‍යවහාර විදි නිර්වුල්ව අවලංකර නොගෙන පාවිච්චි කිරීම පිළිබඳවයි මේ නිරුක්තිපත සූත්‍රය සඳහන් වෙන්නේ. මෙතෙන්දී අපිට පේනවා මේ සංඛා කියන වචනේ කොයිතරම් යෙදিলা තිබෙනවද කියලා. මේ සූත්‍රය පුරාම සංඛා, සංඛ්‍යා, ගිනීම කියන වචනේ යෙදিলা තිබෙනවා. එතකොට මෙයින් අපිට පැහැදිලි වෙනවා මේ මේ සංඛා කියන එක අපි තවදුරටත් මේ වචන තුන ගැන කල්පනා කරලා බලමු සංඛා සමඤ්ඤා පඤ්ඤාති කියන එක. මෙතන විශේෂයෙන් දීලා තියෙනවා අදිවචන නිරුක්ති පඤ්ඤාති කියලා දෙවිලා තිබෙනවා. ඊළඟට සංඛා සමඤ්ඤා පඤ්ඤාති මේ ඔක්කොම වචන එක පවුලේ අය වගේ. ඔහොම එකිනෙකට සමානයි. ලෝක ව්‍යවහාර පිළිබඳ ප්‍රශ්නයට අදාළ දෙයක්. භාෂාව පිළිබඳ භාෂා ව්‍යවහාරය පිළිබඳ ප්‍රඥාක්තිය පිළිබඳ ප්‍රශ්නයට මේ පపంచ සංඥා සංඛා කියන පදය ලංවන බව අපිට මේ අනුව හිතා ගන්න පුළුවන්. ප්‍රపంచ සංඥාවෙන් ඇති කරගන්න ගිනි මේ සංඛා කියන වචනය ගැන විශේෂයෙන් අපි කල්පනා කරලා බලුවොත් ඇත්ත වශයෙන්ම මේ භාෂා ව්‍යවහාරයේදී සංඛා කියන මේ ගණන් ගනු ලැබීම සමහර විට අකුරටත් වැඩිය ප්‍රාථමික ස්වරූපයක් ගන්නවා මේ ඉලක්කම භාෂා ව්‍යවහාරය ගැන කල්පනා කරලා බලනකොට සංඥාව කියලා කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳව එක්තරා නිත්‍ය වශයෙන් නිමිත්තක් හැටියට ගැනීමයි මේ සංඥාවේ ලක්ෂණයක් මේ නිමිති ගැනීමයි ඒ නිමිති ගැනීම මගින් තමයි කෙනෙක් හඳුනාගන්නේ. රූප සංඥා, පද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා ආදී වශයෙන් මේ සංඥා වලින් කෙරෙන්නේ නිමිති ගැනීම. දැන් අපි දන්නවා දැන් වල කැලයක් මැදින් පිරිසක් යනවා නම් යම් කිසි ගමනක් යන්න ආපසු ඒකට මඟ සොයා ගැනීමට පොරවක් කරගෙන අර දෙපස දත් වල හොඳට පෙනෙන සාධුණක් යොදනවා. ආපසු යනකොට බලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි මේ සංඥා ගැනීම. අඳුරේ අන්ධයෙකුගේ අතපත ගෑමක් වගේ කියලා අපි සඳහන් කළා. ඒ වගේ මේ සිතිවිලි වල තියෙන ස්වභාවය අර වේදනාව දැනගත්ත පස්සේ සංඥාවක් ගන්නවා. ඉතින් ඒක රූප සංඥාවක් වෙනවා, සද්ද සංඥාවක් වෙනවා. මේ සංඥාවත් එක්කම බැඳිලා තියෙනවා නිත්‍ය සංඥාව. සංඥාව කියන්නේම කොටින්ම නිත්‍ය සංඥාවක්. නිත්‍ය බවක් ගොනු කර ගැනීමක් මේ සංඥාව පිළිබඳව තිබෙනවා. ඒ මොකද ආයෙත් එනකොට අඳුර ගන්න විදිහට ඒක නොවෙනස්ව තිබෙන්න ඕන. සංඥාවම ඒ තරම් මිරිඟු ස්වභාවයක් ගන්නෙත් ඔය ප්‍රශ්නය නිසායි. එතකොට සංඥාවේ අර නිමිති නිමිති ගැනීමේ ස්වභාවයදී නැත්ත වශයෙන් සංඥා කියලා කියන්නේ නිමිත්ත සංකේතය කලකුණ කියන ওই අදහස්මයි සංඥා කියන වචනේ තිබෙන්නේ. එතකොට මේ සංඥාවෙන් කරන්නේ හඳුනා ගැනීමයි. හඳුනා ගන්නටමදි. මේක මේ ලෝකයේ ආතර සමාජයේ හඳුන්වා දෙන්නත් සිද්ධ වෙනවා. හඳුනා ගැනීමත් හඳුන්වා දීමත් දෙකක් තියෙනවා. අන්න ඒක නිසා තමයි අර සංඥා කියන එක ළඟට තිබෙන්නේ සංඛා. හැඳින්වීම, ව්‍යවහාර කිරීම. මේ දෙක එකටයි යන්නේ. එතකොට අර සංඛා සමඤ්ඤා පඤ්ඤාති වලින් දැන් අපි සිංහලට ගත්තොත් සංඛා කියලා කියන එකට ගන්න පුළුවන් ගිනීම කියලා ගණන් ගැනීම ගොනු කර ගැනීම එහෙම නැත්නම් එකතු කර තීම කියන අදහසයි දැන් සංඛාව කියලා කියන්නේ පහේ ගොඩවල් හයේ ගොඩවල් කියලා කියන්නේ එකතු කරලා ගන්නවා ඒකින් එක වෙන් කරලා ගන්න නැතුව මේ ඒක ලේසි මේ අපේ වැඩවලට පහසු වීම සඳහා මේ ව්‍යවහාර වැඩවලට පොදු වැඩවලට පහසුයි මේ සංඛ්‍යාවක් තිබීම. ඒක නිසා තමයි අර භාෂාවේ මූලිකම ප්‍රාථමිකම ලක්ෂණ තමයි මේ සංඛ්‍යාව ඉලක්කම. එතකොට සමඤ්ඤා කියලා කියන්නේ අන්න එකතු වෙලා හඳුන්වන අපි මේකට මෙහෙම කියමු කියලා පොදු සම්මතියක් ඇති කරගන්නවා. එක එක්කෙනා එකක විදිහට කියන්න ගියොත් ඒ අදහස් උමාරු කරගන්න. පඤ්ඤාති කියලා කියන්නේ මේ විදිහේ යනම කාරුඩ කරනවා. එක්ක අඬ බෙර ගහලා හරි වෙන ක්‍රමයකින් හරි මෙතෙන් සිට මේ මෙසේ ව්‍යවහාර කළ යුතුයි කියලා පනවනවා. ඔන්න විදිහට සංඛා සමඤ්ඤා පඤ්ඤාති බොහෝ දුරට එකිනෙකට සමාන අදාළක් ගෙන දෙනවා. ඒනුත්තර සංඛ්‍යාව කියන එක තාම ප්‍රාථමික ස්වરૂපයක් ගන්නවා. ගොනු කරගන්නවා. මේ ගොනු කිරීම මේ එකතු කර කීම ඉලක්කම් වලට පමණක් නොවේ භාෂාවට පොදු දෙයක් බව අපිට බොහෝ සූත්‍රවල සඳහන් වෙනවා සංඛං ගච්ඡති කියන සඳහන් වෙන සංඛං ගච්ඡති කියන පාඩයෙන් හැදින් වෙනවා සංඛං ගච්ඡති කියලා කියන්නේ ව්‍යවහාරයට යෙයි කියන අදහසක් ගණන් ගනු ලැබෙයි කියන එක හොඳ නිදර්ශනයක් අපිට සොයා ගන්න පුළුවනි මහා හත්තිපදෝපම සූත්‍රයෙන් ශාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට කරන දේශනාවක් තිබෙනවා මෙන්න මෙහිම තේයථාපි ආවුසෝ කත්තංච පටිච්ච වල්ලිංච පටිච්ච තිනංච පටිච්ච මත්තිකංච පටිච්ච ආකාශෝ පරිවාරිතෝ ආදාරංසේව සංඛංගති. ඒව මේව කෝ ආවුසෝ අට්ඨංච පටිච්ච නහාරින්ච පටිච්ච මංකංච පටිච්ච ධම්මංච පටිච්ච ආකාශෝ පරිවාරිතෝ රූපංසේව සංඛංගච්ඡති. යම්සේ ඇවැත්නි දීද වැල්ද අනකොලද නැටිද නිසා නැටි ප්‍රකාර කරගෙන ඒවා පිළිහිට කරගෙන අවකාශයේ යම් කිසි ප්‍රදේශයක් යම් කිසි කොටසක් අවුරණු ලැබුවේ ඊට ගෙය කියන ව්‍යවහාරය වේද? ආධාර කියලා කියන්නේ ගෙට. ගෙය කියන එකයි. ගෙය කියලා නමක් වැටෙනවා අර ටික එකතු කරලා එක්තරා රටාවකට එක්තරා සැලැස්මකට හැදුනා. අන්න ඒ විදිහටම ඇටත්, නහරත්, සමුත්, මදුත් එකතු කරලා ඒ විදිහේ උපකරණ ටික එකතු කරලා එක විදිහකට ලැබුවාම ඔබට රූප කියලා කියනවා. ඉතින් මේන් පේනවා අන්න ආධාර කියලා කියන්නේ. ගෙයත් ඒ වගේම රූපයත් මේවා ප්‍රඥාප්තිය හැටියටමයි දරුස්සානාදී මෙතන මේ දක්වලා තියෙන්නේ. ගේ කියලා කිව්වත් අර එක්තරා විදිහක ප්‍රඥප්තියක්. අන්න එතකොට මේ ප්‍රඥප්තිය අර්ථය මේ සංඛාර කියන එක එතන ඉදලා තියෙනවා. ආදාරන්තේ සංඛං ගච්ඡති. අපි තවත් නිදර්ශනයක් ගන්න බුදු පියාණන් වහන්සේගේ වචන වලින් උන මේ නිදර්ශනයේ ධානත්ම වැදගත් වෙනවා භාෂාව, ව්‍යාකරණය, තර්කය පිළිබඳව මේ බෞද්ධ දර්ශනයේ තිබෙන ඉතාම ගැඹුරු අංශයක්. ඒක ඇත්ත වශයෙන්ම මේ පංච සබ්දයට ධර්ම කිට්ටු සම සම්බන්ධයේ තේරුම් ගැනීමට උත්සාහමත් උපකාර වෙන දෙයක්. ඒ කොට්ටපාද සූත්‍රයේ කියන්නේ දීඝනිකායේ කොට්ටපාද සූත්‍රයේ එතෙන්දී බුදු පියාණන් වහන්සේ චිත්තහත්තිසාරි පුත්ත නැමැති පරිබ්‍රාජකයා අමතලයි මේ ප්‍රකාශය කරන්නේ. සියථාපි චිත්ත දවා ධීරං ධීරං මා දදි දදිං මා නවනීතං නවනීතං මා කප්පි කප්පි මා කප්පි මණ්ඩෝ යස්මින් සමයේ ධීරං හෝති නේව තස්මින් සමයේ දදීති සංඛංගති නේ නවනීතං සංඛංගති උන සප්පීති සංඛංගජ්ජති උන සප්පි මණ්ඩෝති සංඛංගජ්ජති ඊරං වේව තස්මින් සමේ සංඛංගජ්ජති අපි මේ සූත්‍රය කොටස් තුනකට බෙදලා තේරුම් කරන්න බලන්නේ දැන් පළමුවෙන්ම දෙන්නේ මේ උපමාවයි බුදු දානන්දේ පළමුවෙන් ඉදිරිපත් කරන උපමාව චිත්ත කියලා කියන්නේ මේ සිත නෙවෙයි මෙතන මේ අර පුද්ගලයාගේ නමයි සිද්ධාර්ථකාරී පුත්‍රයාමතල මේ කියන්නේ චිත්ත යම්සේ දවා කීරං එළදෙනකින් කිරිද කීරම් හා දති එළදෙනකින් කිරි කිරෙන් දී කිරි දී කිරෙන් වෙඬලුත් නැඩරුවෙන් ඉතලු ඉතලෙන් තෙල් මණ්ඩය වේවිද බැදෙයිද යස්මින් සමේ කීරං හෝති මේව තස්මින් සමේ දධිති සංකන්දති යම් අවස්ථාවක කිරි වේද කිරි හැටියට කියනවාද ඊ අවස්ථාවේ ඒකට දීගිරි කියලා කියන්නේ නැහැ බෙන්ඩරු කියලා කියන්නේ නැහැ ගිතෙල් කියලා කියන්නේ නැහැ ගිතෙල් මණ්ඩය කියලා කියන්නේ කීරං වේව තස්මින් සමේ සංකන්දති ඒ ගණන් ගනු ලැබෙන්නේ ඒකට දෙන ව්‍යවහාරයේ කීර කියනවා කිරි කියනවා ඒ වගේම ඒ උපමාව දිගටම යනවා. ඊළඟට දීගිරි ගැන කියනවා යම් කිසි අවස්ථාවක දීගිරි හැටියට තිබෙනවනේ. ඊට වෙඬරු කියලා කියන්නේ නැහැ, ගිතෙල් කියලා කියන්නේ නැහැ, ගිතෙල් මණ්ඩේ කියලා කියන්නේ ඊට කියන්නේ දීගිරි කියලා. ඔන්න ඔය විදිහට ඒක සංඛාර. ඔන්න එතකොට මේ උපමාවයි අපි දුන්නේ ඉස්සෙල්ලා. ඒ උපමාවෙමත් තේනවා එක්තරා ගැඹුරක්. මෙතන මේ කියන්නේ මේ අපි කවුරුත් දන්න කී දීගිරි ගැන තමයි. නමුත් යම් කිසි ගැඹුරු දෙයක් මෙතන ප්‍රකාශ කරන්න කියනවා. ඊළඟට ඔන්න උපමේයය එනවා. ඒව මේව කෝචිත්ත්‍ය යස්මින් සමයේ ඕලාරිකෝ අත්පටිලාභෝ හෝති නේව තස්මින් සමයේ මනෝමය අත්පටිලාභෝ හෝති සංසංගති න අරූපෝ අත්පටිලාභෝ හෝති සංසංගති ඕලාරිකෝ අත්පටිලාභෝ දේව සංසංගති එතේන චිත්ත යම් අවස්ථාවක ඕලාරික ආත්ම ප්‍රතිලාභය වේද මේ ඕලාරික ආත්ම ප්‍රතිලාභය කියලා කියන්නේ ඕලාරික කියලා කියන්නේ රළු ගොරෝසු කියන අදහසයි මෙතන මේ කියන්නේ මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා මේ අපි මේ එහෙම කාම භව, රූප භව, අරූප භව වශයෙන් දක්වන මේ ඥාන අවස්ථා පිළිබඳව මේ කියන්නේ. මුල් එක නම් මේ සාමාන්‍යයෙන් මනුෂ්‍ය ශරීරය පිළිබඳ මේ පංචකාම සම්පත්තියෙන් යුතු මේ කලු අවස්ථාවයි. මේ උලාරික, උලාරික වත්තපටිලාභෝ, ඒක කියන්නේ කබලින්කාර ආහාර බක්කෝ ආදි වශයෙන් දක්වනවා මේ රළු ආහාර වලින් ලැබෙනා වූ මේ ආත්ම ප්‍රතිලාභය මේ ආත්ම తත්වය ආත්මය කියලාම නෙමෙයි මෙතන ප්‍රකාශ කරන්නේ ආත්ම ප්‍රතිලාභයක් එක්තරා තත්ත්වයක් කියන එකයි. කොටිම ගත්තොත් යම් අවස්ථාවක කෙනෙක් අර කාම භව තත්ත්වයේ උපදිනවා නම් ඒ ආත්ම ප්‍රතිලාභයේ ඒ පුද්ගලයාට තිබෙනවා නම් ඒ අවස්ථාවේ ඊට ව්‍යවහාර කරන්නේ මනෝමය ආත්ම ප්‍රතිලාභය. ඔහුගේ ඇතුලේ මනෝමය ආත්ම ප්‍රතිලාභයක් තිබෙනවා යැංගිල කියලා ප්‍රකාශ කරන්නේ. ඒ වගේම අරූප ආත්ම සත්‍යයක් ඔහුගේ තුළ සංගිල තියෙනවා කියලා කියන්නේ. ඒ අවස්ථාවේ ප්‍රකාශ කරන්නේ මේ පැත්තට තියෙන්නේ ඒ ඕලාරික ආත්ම ප්‍රතිලාභය. මේක වඩාත් ප්‍රකට වෙනවා දැන් ඊළඟට කියනවා මනෝමය ආත්ම. යම් කිසි කෙනෙකුට අර රූප ඥාන සත්‍ය ලබා ගත්තා නම් මේ පටලවිල්ල බොහොම ඒ කාලේ කවුසන්ට වෙච්ච දෙයක්. ආත්මවාදය කියලා ගත්ත කවුසන්ට වෙච්ච පටලවිල්ලක් මේක. කල්පනා කරා මේ ඔක්කොම මේ ආත්ම කොපු මේ හරියට එකිනෙකක් ඇතුළේ තියෙන කොපු පහක් වගේ මේ ආත්මය ගැන කල්පනා කරේ මේ ಭಾರತೀಯ දාර්ශනිකයන් පංචකෝෂ මතය කියලා එකක් තිබෙනවා මේ සෛත්‍රිය ආදී උපනිෂද් ග්‍රන්ථවල පස්චාත් කාලීන ග්‍රන්ථවල ඒකේ මුල් අවස්ථාවක් මේ බුදු පියාණන් වහන්සේ මෙතන දක්වන්නේ. ඕලාරිකාත්මක ප්‍රතිලාභ, මනෝමය ආත්ම ප්‍රතිලාභ, අරූපාත්ම ප්‍රතිලාභ කියලා අර ඥානලාභී පුද්ගලයන් පිළිබඳ අර මුල්ම එක සාමාන්‍ය ලෝකයේ තියෙන ඒ කාමක කාම తත්වය, කාම ලෝක භව తත්වය, ඊළඟට රූප, ඊළඟට අරූප. මේවා උපනිෂද් දර්ශනයේ දැක්වෙන්නේ අන්නමය, ප්‍රාණමය, සංඥාමය, විඥානමය, ආනන්දමය කියලා උපපාදින් යුක්ත ආත්මයක් හැටියට. දැන් මෙතන තියෙන්නේ තුනයි එන්නේ. මේ පළමුවෙනි එක අර ආහාරයෙන් ලැබෙන අර අන්නමය ආත්මයට සමානයි. ඊළඟ එක මේ මනෝමය ආත්මය ඊට අර සංඥාමය කියලා ඒ විදිහට දක්වනවා. ඒ විදිහට අර ඊළඟට අරූපාත්ම ප්‍රතිලාභ. මේ මෙතන කියන්නේ අර කිරි පිළිබඳ උපමාව මතක තියාගෙන මේක තේරුම් ගන්න තියෙන්නේ. යම් කෙනෙක් අර ධාන අවස්ථාවකටපත් වුණා නම් එහෙම නැත්නම් අපි හිතමු මනෝමය ආත්ම ප්‍රතිලාභය ලබාගත්ත කියලා රූප ධානය ලබාගත්ත කියලා ඒ පුද්ගලයා හිතන නරටයි මේ මගේ ආත්මය සැඟවිලා තිබෙන අරූප தත්ත්වයක්. ඒ වගේම කලින් තිබුණු ඕලාරික තත්ත්වයක් සංගවිලා තිබෙනවා කියන්නේ. ඒවා ඒ එක්ක අවස්ථා පමණයි. අර කිරිදී කිරි වගේ. අන්න ඒකයි මේ බුදු පියාණන් වහන්සේ මෙතන දක්වන්නේ අර පරිත්‍යාගකයට. එහෙම කියලා. ඔන්න ඊළඟට තුන්වෙනි කොටස හැටියට අපිට දක්වන්න තිබෙන්නේ බුදු පියාණන් වහන්සේ දෙන නිගමනය. ඒක ඉතාමත්ම වැදගත්. ඉමා කෝචිත්ත ලෝක සමඤ්ඤා ලෝක නිරුද්ධෝ ලෝක වෝහාරා ලෝක පඤ්ඤත්යෝ යාහි තථාගතෝ වෝහරති අපරාමත. චිත්ත මේ ඔක්කොම ලෝක සමඤ්ඤ ලෝකයා එකමුතු වෙලා ඇති කරගත්තු හැඳින්වීම් ගොඩක් පමණයි. ලෝක සමඤ්ඤ, ලෝක නිරුක්තිය. ලෝකයා ඇති කරගත්තු නිරුක්ති. නිරුක්ති කියලා කියන්නේ යමක් තේරුම් කරන විදි. නිරුක්ති. ලෝක මෝහාර, ලෝකයා වහරන විදි, ව්‍යවහාර කරන විදි. ලෝක පඤ්ඤාතිය, ලෝකයා පණවාගෙන තිබෙන සංකල්ප ප්‍රඥාති කොටවයි. යායි තථාගතෝ වෝහරති. ඒවායින් තථාගතයන් වහන්සේ ව්‍යවහාර කරනවා. අවසාන වශයෙන් තමයි ඔක්කොටම වඩා වැදගත් අපරාමත. නමුත් පරාමර්ශනයක් නැහැ. දැඩි බල්ලා ගැනීමක් නැහැ. අර පොඩි දරුවන් ඉන්න ගෙදරක පොඩි දරුවන්ගේ භාෂාවෙන් මව්පියන් කතා කරන්න වගේ බබා කියලා කතා කරන්න වගේ බුදු පියාණන් වහන්සේ මේ මුළු මේ භාෂා ව්‍යවහාරයම ඉදන්. ලෝකයා මේ කෙලෙස් සහිත ලෝකයා කෙලෙස් අදහස් පිළිබඳව දනුදෙනු කරන්න යොදාගත්තු භාෂාව මගින් බුදු පියාණන් වහන්සේ මේ පටිඝෝතගාමී ධර්ම ඉදිරිපත් කරන්නේ. අන්න ඒක නිසාම වෙන්න ඕන බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්න පවා මුලදී අර ඒකට මන්දෝත්සාහී කොහොමද මේ වගේ ධර්මයක් දේශනා කරන්නේ මේ ලෝකයාගේ වචන වලින් ලෝකයාගේ ව්‍යාකරණයෙන් ලෝකයාගේ තර්කයෙන් කියන. එතකොට මෙන්න අපිට පේනවා මෙන්න මේ පොට්ටපාද සූත්‍රය ඉතාමත්ම වැදගත්. මේ කිරි දී කිරි වැඬ මේ මේකෙන් පෙන්වුම් කරන්නේ මොකද්ද? දැන් සාමාන්‍ය ලෝකයා යම් කිසි විදියකින් හිතාගත්තොත් අර එළදෙනකින් දොඩක් කිරිවලම ඉතෙල් අඩංගු වෙලා තිබෙනවා. සමහර විට පරක කරන්න පුළුවන්. ඇයි ගිතෙල් වෙන්නේ කිරිනේ. එතකොට කිරි ගිතෙල් වෙනවා නම් කිරි වල තියෙන්න ඕන ගිතෙල්. ඊළඟට ඒක ගිතෙල් වුණාට පස්සේ කෙනෙකුට හිතන්න පුළුවන් මේ කිරි වලින් නේ මේක ගිතෙල් වුනේ. ඒක නිසා මේ ගිතෙල් ඇතුලේ කිරි තියෙන්න ඕන හැදවිලා. මේක සමහරවිට කියනකොට කෙනෙකුට මේක විහිළුවක් හැටියට හිතෙන්න පුළුවන්. නමුත් මහා දාර්ශනිකින්ට මේක පේනෝන්නේ නැහැ. ඒක නිසා තමයි ඉන්ද්‍රියානන් වහන්සේ මේ කිරි උපමාවෙන් දීලා ඒ ඇයට මේ වැරද්ද පෙන්වු කරන්නේ. ආත්මවාදයේ තිබෙන්නේ මෙන්න මේ රහසයි. අතීතයක් තිබෙනවා, අනාගතයක් තිබෙනවා. මේ වර්තමානයේ පමණයි බුදු පියාණන් වහන්සේ අත්ති කියලා යොදන්නේ. ඇත කියලා යොදන්නේ. අතීතයට අහෝසි කියලා කියන්න ඕන. අනාගතයට භවිෂ්‍යති කියලා කියන්න ඕන. අර නිසිපත් සූත්‍රයෙන් කිව්වෙත් මේ අදහස තමයි. එහෙම නොකිය. ගත්තොත් තමයි අර පටලැවිල්ල වෙන්නේ. අර කිරිදී කිරිබඳුරු ඒවා මේවා මේ එක්තරා සංතතියක අවස්ථා පමණයි. ලෝකයා මේවා පනවාගෙන, කඩළු බඳගෙන, කොටු කරගෙන මේවා ප්‍රඥප්තිය හැටියට ඉදිරිපත් කරගෙන තිබෙනවා. හදාගෙන තිබෙනවා. ඊළඟට ඒ අයම හදාගත්තු මේ පටලැවිල්ල ඊළඟට සමන්තම බලපානවා. ඒක නිසා තමයි ඊළඟට හේතුඵල මේ දාර්ශනිකයින් හේතුඵල වාදී අනුව තර්ක කරන්න ගිහින් මේ වචන දෙක එහෙම් පිටින්ම ඉදිරියට සම්බන්ධ නැති දේවල් හැටියට කල්පනා කරගෙනයි මේ හේතුඵලය සම්බන්ධතාව විග්‍රහ කරන්න යන්නේ. එහෙම විග්‍රහ කරගෙන තමයි දැන් හේතුවත් දැන් කිරි දී කිරි වෙන නිසා එක්ක කිරි දී කිරි එක්ක කොහෙත්ම සම්බන්ධයක් නැති දෙයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් දී කිරි ක්‍රියාව තුළ තියෙන්න ඕන. ඒ විදිහට නොයෙකුත් තර්ක ඇති කරගත්තා. මෙන්න මේ මේ තර්ක න්‍යායයන් අපිට පෙනෙනවා ಭಾರತೀಯ දර්ශන වාදවල මේ හේතුවත් ඵලයක් අතර සම්බන්ධතාවය පිළිබඳව නොයෙකුත් අන්තගාමී දෘෂ්ටි ඇති කරගත්තා. ආරම්භවාද කියලා එක්තරා දර්ශන ක්‍රමයක ඔය න්‍යාය වෛශේෂිකාදී දක්වන එක්තරා ඒ බ්‍රාහ්මණීන්ගේ දර්ශන ක්‍රමයක මේ හේතුවත් ඵලයක් අතර ඵලය අමුතුවෙන් නැති වෙන දෙයක් හැටියට දක්වනවා. හේතුවට සම්බන්ධයක් නැතිව. ඊළඟට තවත් ඔය සාංඛ්‍යාදී සමහර විට සත්කාර්යවාද සත්කාරණවාද කියලා ඔය විදිහට නොයෙකුත් දර්ශන ඇති වුණා මෙන්න මේ මේ පොඩි කාරණය පටලවා ගැනීම. එයා හිතාගත්ත මේ හේතුව තුලෙම ඵලය තිබෙනවා. හේතුව තුළම ඵලය හැංගිලා තිබෙනවා. ඒක හැංගිලා තිබෙන එළියට එනවා. ওই විදිහට. ඊළඟට සමහර තවත් කෙනෙක් කල්පනා කරා මේ ඵලය ඵලය බොරුයි. ඇත්ත වශයෙන්ම හේතුව හේතුව විතරයි සත්‍ය. ওই විදිහට මේකුත් අන්තවාදී නිගමන ඇති කරගත්තා. මෙන්න මේ අර සංකල්ප මේ ප්‍රඥප්ති වල ලෝක ව්‍යවහාර බව අමතක කිරීම නිසා තමන්ම ඇති කරගත්ත ප්‍රඥප්ති වලින් අමාරු වැටීමක් මෙතන තියෙනවා. දැන් මේ කාලත්‍ත්‍ය පටලවා ගැනීම පිළිබඳ අවුල මේ දාර්ශනිකයන්ට ඇති වෙච්ච අවුලට අපිට නිදසුනක් දෙන්න පුළුවනි. එක්තරා කතාවක් මේ ළමා කතා, ওই ළමා කතා, ජන කතා ආදී බොහොම තිබෙනවා මේ ගැඹුරු කාරණේ ඊටාම ලිහිල්ව ඊටාම සරලන්දමින් ඉදිරිපත් කළා. අර රත්තරන් පිටර දාන සාරාවිය ගැන කතාවක් තියෙනවා. තාත්වික බටහිර සාහිත්‍ය වැඩිපුරම තියෙන්නේ. අර එක්තරා සාරාවියක් දැන් දිනකට එකක් බැගින් රත්තරන් බිත්තර දැම්මා. මේ මිනිස්සු කල්පනා කරා ලෝභකම වැඩිකම නිසා එක දවසටම මේක ලබා ගන්න ඕන මේ බඩ ඇතුලේ තියෙන බිත්තර ටික කියලා මේ සාරාවි මැරුවා. බඩ බැලුවා. අර කල්පනා කරා අර අනාගතයක් තිබෙනවා කියලා. අන්න ඒ විදිහට පටලැවිල්ලක් මේ ආත්මවාදීන්ට සිද්ධ වුණේ. එතකොට මේ දර්ශන ක්ෂේත්‍රයේ මේ විදිහේ සියුම් පටලැවිලි ඇති වුණේ මේ ප්‍රපංචය නිසා. එදිනදා ජීවිතයේ සාමාන්‍ය ලෝකයාට වෙන ප්‍රපංචත් මේ විදිහේ අර ප්‍රපංච සංඥා සංඛාවලට ඒවට යට වෙනවා කියලා කියන්නේ අන්න ඒක නිසායි. ප්‍රපංච සංඥාවෙන් ඇති කරගන්න සංඛා. ගණන් ගනු ලැබිනේ. දැන් ಭಾರತೀಯ කවියේ හඳේ එළිය දිලිසෙන රතු කැටයක් දැකලා බොහොම චමත්කාර ජනක හැඟීම් ඇති කරගෙන බොහොම ආසාවෙන් කිට්ටු වුණා. අපොයි බුලත් කියලා කිව්වා. ඊළඟට මෙන්න මේ විදිහේ පටලැවිලි අපිට මේ සාහිත්‍යයේ සමහර විට හාස්‍ය ජනක කථාන්තරත් මේ දකින්න ලැබෙනවා මේ පාලි සාහිත්‍ය සිංහල සාහිත්‍ය බව අපි මේ දිගට කතාන්තර කීම නෙමෙයි යන්තම් මතක් කර දීම පමණක් ප්‍රමාණවත් දැන් ඊටම ප්‍රකට කතාවක් තමයි මේ ධර්ම සාහිත්‍යයේ අර ධම්මපදයේ ඌරංගමං ඒකචරං අතරීරං ගුහාතං ආදී ගාථාවක් තිබෙනවා මේ සිතේ තනිව එකලා කියන්නේ තනිව දුර ගමන් කරන ශරීරයක් නැතිව දුර ගමන් කරන ස්වභාවය බුදු ඥානන් වහන්සේ දේශනා කරලා තිබෙනවා ඒ චිත්ත වර්ගයේ මේ චිතේ ස්වභාවය ඒකට තිබෙන නිදාන කතාව ඇගිර තිබෙන්නේ භාගිනීය සංගරක්කිත වස්තුව. ඉතාම ප්‍රකට කතාවක් යන්තමින් මතක් කිරීමට ඇහෙනවා. ඒ සංගරක්කිත මහරහතන් වහන්සේගේ ගෝලයා වුණ භාගිනීය සංගරක්කිත තෙරුන් වහන්සේ එක දවසක් ගුරුන් වහන්සේට පහන් සැලමින් සිටින අතරේ ඇති කරගත්තු ප්‍රපංචය කොයිතරම් දිල ගියාද කියතොත් ගිහි වෙලා විවාහ වෙලා දරුවෝ පුත් ඇතිව ආපි දරුවත් එක්ක රථයකින් ගුරු හකාන් වහන්සේ බලන්නේ නැතරේ භාර්යාවගේ ප්‍රමාද දෝෂකින් මේ දරුවා වැටිලා රථයට හසු වුණා. ඉතින් භාර්යාවට කරන දඬුවම ඇදියට ගැටුවේ අන්තිමට මේ මහරහතන් වහන්සේගේ හිතට. රහතන් වහන්සේට මේ ආවර්ජනය කරන බවකට පෙනුනා මේ කාරණය. මේන් අන්තිමට අරතනත් ලොකු විපිරිසර භාවයකටපත් වුණා. එතකොට ඒ භාවින විහංගරක් චිත්තවස්තුව පාළි සාහිත්‍ය වලින් ප්‍රතිපුත් කතාන්තර තිබෙනවා. සංස්කෘත සාහිත්‍යයේ තිබෙනවා අර වළං වෙලින් දෙක ඒ වගේම ඇති කරගත්තු ප්‍රපංචයකින් වළං ටික බිඳලා දැම්මා. සිංහල සාහිත්‍යයේ තිබෙන ළමා කතාවක් මුරුංග ගහකට උමිනා පිළිබඳව. තව බටහිර සාහිත්‍යයේ තිබෙනවා අර ආඩම්බර කිරිවෙලින්ටි. ඔය විදිහේ නොයෙකුත් කතාන්තර තිබෙනවා මේ හැම එකකින්ම මේ එදිනදා ජීවිතයේ මේ ප්‍රපංචයෙන්ම ඒ කියන්නේ අර කාලක්‍රිය පටලවා ගැනීම නිසා අනාගතේ නූහු දෙයක් ඌ හැටියට කල්පනා කරන තිබෙන දෙයක් හැටියට මෙන්න මේ විදිහේ අර සංකල්පයේ තිබෙන මහ පුදුම විදිය අර නිත්‍ය සංඥාව අනුව ගිය මේ සංකල්ප මාත්‍රයෙන් ඊළාට ඒක ඊළාට යනවා මේක බාහිරට ගිහිල්ලා අන්තිමට ඒ පුද්ගලයා හැබෑ ජීවිතයෙන් ඉවත් වෙනවා මහා මෝහණයකටපත් වෙනවා විහ වායාමයකටපත් වෙනවා ඔන්න ඔය தත්ත්වය එතකොට මේ පపంచා සංඥා සංඛා සමුදාකරණය කියලා කියන්නේ ප්‍රපංච සංඥා සංඛාවන්ට යට වෙන්නේ අන්නේ ආකාරයට. එතකොට මේ සංඛා කියන එක දැන් අපි තේරුම් කළ හැටියට මේ අර කොට්ඨාස කියන අදහසට වඩා මේ සංඛා කියලා ගත්තාම මෙතන මේ ප්‍රඥාප්ති මේ ගණන් ගනු ලැබීම් කියන අර්ථය මෙතන අපිට සහේතුක හැටියට දක්වන්න පුළුවන් වඩා මේ ධර්මයට එකඟ හැටියට. මේ බුදුරජාණන් වහන්සේලා ඒ තථාගතයන් වහන්සේලා මේ ප්‍රපංච සංඥා සංඛාවලින් විමුක්තයි. මක් නිසාද? අර ලෝක නිරුක්ති ලෝක ව්‍යවහාර ලෝක ප්‍රඥාප්ති බව ඒක නිතරම ඒව තේරුම් අරගෙන අර බබාගේ ව්‍යවහාර විදි ඇටියට හිතාගෙන ඒව පාවිච්චි කරන්නේ. වැඩි හිටියන් බබාගේ ව්‍යවහාර පාවිච්චි කළාට ඒවයින් බැඳී සිටින්නේ නැහැ. අන්න ඒ වගේ මේ රහතන් වහන්සේලා ඒ බුදු පියාණන් වහන්සේලා මේ ඒවා ලෝක නිරුක්ති බව අමතක කරන්නේ නැහැ. මේවා මේ කොටස් කරලා මේවා විතර ප්‍රඥාප්ති මේවා විතර පරමාර්ථය කියලා එහෙම ගැනීමකුත් නැහැ. මේ ඔක්කොම දන්නවා මේ ප්‍රඥාප්ති කොටවල් බව. ඔන්න ඒ විදිහට ඒක නිසා තමයි ඒ තථාගතයන් වහන්සේලා නිෂ්ප්‍රපංචයි. ලෝකයා ප්‍රපංචයේ බැඳිලා සිටිනවා. ඒක ධම්මපදයේ හොඳ ගාථාවක් කියනවා. ආකාශේ පදං නැති සමනුනක්ති බාහිරේ ප්‍රපංචාභිරතාපජා. නිප්පංචා තථාගත. ආදී පාරක් නැහැ. මේ නියම ශ්‍රමණේ මේ සාසනයෙන් පිට නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය කාරණා වශයෙන් ප්‍රකාශ කළා. උන අවසාන ගාථාවේ මේ ප්‍රධාන දේ දෙන්නේ අවසාන පදවලයි ප්‍රපංචාභිරතාපජා නිප්පංචා තථාගත. සාමාන්‍ය ප්‍රජාව ප්‍රපංචෙහි ඇලිලා සිටින්නේ. නිප්පංචා තථාගතා තථාගතයන් වහන්සේලා නිෂ්ප්‍රපංච. අන්න ඒක නිසාම තමයි මේ අර නිවන හඳුන්වන පද 33 අතරේ නිෂ්ප්‍රපංච කියන එකත් නිවනට නමක්. දුක්ඛ උපසම කියලා කියනවා වගේ ප්‍රපංච භූපසම කියන්නේ නිවන හඳුන්වන පදයක් කියලා දක්වලා තියෙනවා. ප්‍රපංච භූපසම ප්‍රපංචය ගන්න සංසිඳ වීම. ප්‍රපංච නිරෝධ කියලා කියනවා. ඔන්න ඒ විදිහට මේ ප්‍රපංච යන පදය ආශ්‍රය කරගෙන මේ නිවන් தත්ත්වය හඳුන්වපු ස්ථාන බොහෝ විට අපිට දකින්න ලැබෙනවා. එතකොට ඒ වගේම තථාගතයන් වහන්සේලා අර පපංච සංඥා සංඛා වලින් මිදිලා ලෝක ව්‍යවහාර පාවිච්චි කරනවා ප්‍රඥප්ති පාවිච්චි කරනවා නමුත් උන්වහන්සේලාට පපංච සංඥා සංඛාවක් නෑ ප්‍රපංච සංඥා වශයෙන් දැන් අර ඉතින්ලා අර කලාවිවාද සූත්‍රයේත් අපට අමු වුණා සංඥා නිදානාහි පපංච සංඛා කියලා සංඥාව හේතු කරගෙනයි පපංච සංඛාව ඇති වෙන්නේ තථාගතයන් වහන්සේලා සංඥාවෙන් මිදිලා ප්‍රඥාව ලබාගෙනයි සිටින්නේ අන්න ඒක නිසා තමයි අර පපංච සංඥා සංඛා තථාගතයන් වහන්සේලා නැත්නම් සංඥාවට යට වුණු අර අඳුරේ අතපත ගාන ඇටයි මේ ප්‍රපංච සංඛාවල් ඇති වෙන්නේ. රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට ප්‍රඥා ලෝකයේ තිබෙන නිසා සංඥාවෙන් මිදෙලා තිබෙන නිසා ලෝක ව්‍යවහාර පාවිච්චි කරාට මොකද ප්‍රපංච සංඥා සංඛාවල් නැහැ. ඒක නිසා තමයි අර උදාන පාළියේ චුල්ල වගේ කොටස සඳහන් වෙනවා. තේන ගෝපන සමේන භගවා අත්තනෝ ප්‍රපංච සංඥා සංඛා පහණං පත් එක්කමානෝ නිසින්නෝ හොති කියලා. භාග්‍යවතුන් වහන්සේ අවස්ථාවේ තමන් වහන්සේගේ මේ ප්‍රපංච සංඥා සංඛා ප්‍රහාණය කිරීම ගැන ප්‍රත්‍යක්ෂ කර කර හිටියා. එහෙම සිදු වෙයි කියන එකයි. ඒක සඳහන් වෙන වටිනා ආදායකාවකුත් යස්ස පපංචා පිටිකනස්ති සම්දානං පලිගන්ත වීතිවත්තු සංසං හිත්තන්නම් මුනිං චාන්තං නාවජානාති සදේව කෝපි ලෝකෝ. යස්ස පපංචා පිටිකනස්ති යමෙකුට ප්‍රපංච දීලින් සහ පිටි කියලා කියන්නේ පිටගෙන පිටි. අපි මේ වාක්‍යත්වයේ වශයෙන් බැලුවොත් අර පපංච කියලා කියන්නේ අපි කිව්වා මේ අර කොළඹට වටරවුම් පාරවල යනවා වගේ ඒ විදිහේ මහා රවුම් ගමන. එතකොට මේ මෙතන යොදලා තිබෙන වචන දෙකේ අර්ථය අපිට තවත් අර්ථය උද්දීපන වෙනවා. අර්ථය වඩාත් පැහැදිලි වෙනවා. පපංච තිති කියන වචන දෙක එකට ඒකති වෙනවා. යක්ක පපංචාතිති වෙනස්ති. යමෙකුට ප්‍රපංච වීමක්වත් තිති තිති කියන එක නිත්‍යපකරණේ තෝරන්නේ අනුසය කියලා කියනවා. අනුසය. එතකොට සිටේ තිබෙන රැඳී සිටින් ස්වභාවය තමයි අනුසය කියලා කියන්නේ. පපංච කියලා කියන්නේ රවුම් ගැනීම. වටරවුම් ඥාන. ඔය වටරවුම් දෙහිමත්පත් අනුසේ වශයෙන් පිටියක්වත් යමෙකුට නැද්ද? යස්ස ප්‍රපංච අධිපිතනස්ති සන්දාමන් කියන එකත් ඒ වගේම ධර්මානුකූල විශේෂ වචනයක්. සන්දාම කියලා කියන්නේ දෘෂ්ටි නැමැති මහා දන්වැලක් නැද්ද? පලිගම් කියලා කියන්නේ අවිද්‍යාව නැමැති දොරාගුලක් ඒවත් ඉක්මවලාද? සංතං නිත්තන්නම් මුනින් තරන්තං. සංහාව නැතිව හැටියෙන්නා වූ ඒ මුනිවරයාව නාම ඥානාදී සදේව කෝපි ලෝකෝ. දෙවියන් සහිත ලෝකයා අවඥාවට පාත්‍ර ගන්නේ නැහැ කියලා ඒ විදිහට ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වගේ අපිට කොටිකුත් මේ සූත්‍ර දේශනාවලින් මේවට නිදසුන් දක්වන්නේ නැහැ කි හැම එකක්ම දක්වනවා දැන් නෙවෙයි නමුත් සමහර විට වැඩිගත් උද්දීත පාඩ තිබෙනවා තවත් ඒ විදිහ එකක් දක්වන්න පුළුවනි මේ පපංචයේ ස්වභාවය විශේෂයෙන් ප්‍රකාශ කරන ඒවා ගේහසිත සිතිවිලි වලට සම්බන්ධ බව පෙන්වුම් කරන හොඳ වටිනා ගාථාවක් තිබෙනවා අංගුත්තර නිකායේ චක්ක නිපාතයේම පපංච සංඥා ඉතරීතරණාරා පපංචයන්තා උපයන්ති සංඥේන මනෝමයන් ගේහසිතංච සබ්බං පනුජ්ජ නෙක්ඛම්ම සිතං ඉරියති. අත වශයෙන් ඒක තියෙන සංයුත්ත නිකායේ සංයුත්ත නිකායේ සලආයතන සංයුත්තේ වෙන්න ඕන. පపంచ සංඥා ඓතරී තරණාරා පపంచයන්තා උපයන්ති සංයුනේ. ලාමක සත්වෙන් ඓතරී තරණාරා කියන්නේ සාමාන්‍ය ජනයා. ලාමක මිනිසෙයින් පపంచ සංඥා ප්‍රపంచ සංඥාව නිසා සංයිනෝ සංඥාවට වහල් වූවා සංඥාවට නතු වූවා පపంచ සංඥා ඓතරී තරණාරා පపంచයන්තා උපයන්ති ප්‍රපංච කරමින් ඒ අරමුණු වලට ලංවේ. අර අර මණික සොයා ගන්න අර සතුටේට ලංවුණු පුද්ගලයා වගේ. ප්‍රපංච කරමින් ඒ අරමුණු වලට ලං වෙනවා. අර සංඥාවට මුලා වෙලා. ප්‍රපංච සංඥා ඉතරීතරණරා ප්‍රපංචයන් තාවුපයන්ති සංඥෝ. ඊළඟට ප්‍රකාශ කරනවා මනෝමයං දේහසිතං ච සබ්බං අනුජ්ජ නෙක්ඛම්මසිතං ඉරියති. ඊළඟ පද දෙකෙන් කියන්නේ නුවණැති වික්ෂියෝගේ ක්‍රියාකලාපයයි. මනෝමයන් ජීහිතං සබ්බං පනුජ්ජ නික්ඛම්ම සිතං ඉරියති නුවණ ඇති භික්ෂුව එතන අධ්‍යාහාරයි එතන අමුතුන් නැතිවත් අදාට ගන්න තියෙන්නේ නුවණ ඇති භික්ෂුව මනෝමයන් ජීහිතං සබ්බං මනෝමය වූ ජීහිතිත වූ ජීහිතිත සිටිවිලි කියන්නේ ගෘහ ජීවිතය ආශ්‍රය කරගත්තු ඒවා අර භාගිනිය සංග්‍රහ පිටවත් කියනවා එතකොට ගෘහ ජීහිතිත වූ මනෝමය හිතෙන්ම උපදවාගත් වූ ඒ සියල්ලම අතහැරලා මනෝමයන් ජීහිතං සබ්බං පනුජ්ජ අතහැරලා නෙක්ඛම්ම සිතන් ඉරියති. ඒ නෙක්ඛම්මයට අදාළ වූ දෙයට ඒ தත්ත්වයට ගමන් කරනවා කියන එක. ඔන්න ඒ විදිහට අපිට පේනවා ඒකට මේ පමන්ත කියන වචනේ එන්නේ එන්නම අපිට මේක එක්තරා ගැඹුරු අංශයක් පැහැදිලි වෙනවා. ඊළඟට අපිට කියන්න තියෙන දැන් අර ලෝකයාගේ සාමාන්‍ය ස්වභාවය භාෂා ව්‍යවහාරය ඊළඟට ව්‍යාකරණය මේ ලෝකයේ ව්‍යවහාර කරන ව්‍යාකරණයට ඒවාටම ගැති වෙලා ඒවාටම යට වෙලා යම් යම් දෘෂ්ටි ඇති කර ගැනීම. බුදු පියාණන් මහත්තයා පාළ වෙන තාක් සිටිය දාර්ශනිකින් කළෙත් ඒකයි. අර කිරිදී කිරිපටලවා ගත්ත වගේ වැඩ. එතකොට අන්න ඒ එක සිදුවන්නේ අර එකක් අඤ්ඤා අනුසේ වශයෙන් කියනවා. ඊළඟට දෘෂ්ටි අල්ලා ගැනීම. මේ කාරණා දෙක තමයි අපි අර මදුපින්ඩික සූත්‍රයේදී අර පළමුවෙන්ම පෙන්වුම් කළ පාඩයෙන් සඳහන් වෙන්නේ. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ දණ්ඩපාණී ශාක්‍යයාට දුන්න කෙටි පිළිතුර ඒක මහා ප්‍රහේලිකාවක් වගේ වුණ නිසා තමයි දණ්ඩපාණි චාත්‍ය නවලේ වැහැලි චාත්‍ය වගේ දිව හොලවල කන්න ඔළුව වනලා ගියේ. ඒක කියවෙන්නේ බුදු පියාණන් වහන්සේගෙන් කිංවාදී සමනෝපිමත් කායි මොකද්ද ශ්‍රමණයාගේ වාදය මොකද්ද ශ්‍රමණයා කියන්නේ කියලා අහුවාම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ යම්බදු යම්බදු වාදයකින් ලෝකයේ කිසිවෙකු සමග නොගැටෙයිද වාද නොකරයිද අන්නේ බඳු වාදයකුයි මගේ වාදේ. ඊළඟට යම්බදු සම්බන්ධ තත්ත්වයක් නිසා සම්බන්ධ ජීවනක් නිසා සංඥාවල් අනුසය වශයෙන් නොපවත් සිටේ සිතට ලැබගන්නේ නැද්ද? අන්නේ බඳු දෙයකුයි මම කියන්නේ. මේක මහා පුදුම ගැටලුවක් වගේ. මේ මෙතන කියවෙන අදහස මොකද්ද? අපි අර දැන් සංඥා පඤ්ඤා කියන වචන දෙක දැනීමත් සඳහන් කරලා තිබෙන නිසා මේක අපිට තව හොඳ නිදසුන් ගාථාවක් ගන්න පුළුවනි. සුත්තනිපාතේ මාගන්තිය සූත්‍රයේ අද එන වටිනා ගාථාවක් තිබෙනවා. මේ සංඥාවත් පඤ්ඤාවත් අතර වෙනස පෙන්වන්න කළා. සංඥා විරත්තස්සන සම්තිගංඛා පඤ්ඤා විමුක්තස්සන සම්තිමෝහා සංඥාන්ත දිට්ඨින්ච යේ අග්ගහේතුන් තේ කට්ඨයන්තා විදාන්ති ලෝකී සංඥා විරත්තස්සන සම්තිගංඛා සංඥාවේ නොයලුණු තැනට ගැටෙනත ගැටෙනත ගංසා සම්තිගංඛා පඤ්ඤා විමුක්තස්සන සම්තිමෝහා ප්‍රඥාවෙන් විමුක්ත වූ තැනට මෝහයෝ නැත සංඥාන්ත දිට්ඨින්ච යේ අග්ගහේතුන් නමුත් යම් කෙනෙක් සංඥාවක් දෘෂ්ටියක් අල්ලගත්තා නම් ඒ ඝට්ටයන් දා විචරන්ති ලෝකේ ඒ අය ගැටමින් ලෝකේ හැතිරෙනවා අර අන්‍ය තීර්ථකින් වගේ ඒ වගේම සමහර අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහ පුදුම පරස්පර විරෝධී වගේ කියමන ඛණ්ඩ සංයුක්තයේ කුප්ප සූත්‍රයේ ප්‍රකාශ කරනවා නාහං පිටකේ ලෝකේන විවදාමි ලෝකෝච මයා විවද මහණෙනි මම ලෝකයේත් එක්ක විවාද කරන්නේ නැහැ ලෝකයා මා එක්ක විවාද කරනවා මේක බැලුවා මහ පුදුම කියමන හරියට එයා මම එක්ක කරන් දුවන මම එයා එක්ක කරන් දුවන්නේ නැහැ කිව්වා වගේ නමුත් මෙතන තියෙන ගැඹුර මොකක්ද? බුදුරජාණන් වහන්සේට කිසිම දෘෂ්ටියක් නැහැ. සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේට මොකක් හරි දෘෂ්ටියක් තියෙනවා කියලා. මේ බබාගේ කතාව, බබාගේ භාෂාවයි බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ. බුදුරජාණන් වහන්සේ දෘෂ්ටියක් ගන්න තැනක් නැහැ. මේක අපිට පැහැදිලි වෙන හොඳ කතාන්තරයක් දැන්. අත් වශයෙන් බුදු පියාණන් වහන්සේ යම් තාක් වාද ප්‍රතිවණන් තීර්ථකින් දැක්ක ඉතාම ප්‍රකට වාදයක් තමයි චූල සත්‍යක එක කලේ. මේ සත්‍යක නිගණ්ඨ පුත්‍රයා එක කලේ. ඒක චූල සත්‍යක සූත්‍රයේ මදුන් සංගය සඳහන් වෙනවා. ඒ වාදයේ අවසානයේ මහා උග්‍ර විදියට වාදයේ යනවා. වාදයේ අවසාන හරියේ බුදු පියාණන් වහන්සේ මේ සත්‍යක නිදන්තයට කියනවා. දැන් මේ නුඹේ මට පෙනෙනවා නුඹේ නලලින් ගැලූ ඩාඩිය ඉතුරු කලුවත් විනිවිද ගිහිල්ලා ඔන්න බිම දෙගිරෙනවා. ඒ උඹට වෙච්ච දේ මේ බලන්න මාදියා. මගේ නැහැගේ ඩාඩිය බින්දුවක් කියලා බුදු පියාණන් වහන්සේ රන්වන් වූ කය ඒ පිරිසමද විවෘත කළ දැක්ුවා කියලා කියනවා. ඉති භගවා සත්‍නින් පරිසතින් සුවන්න වන්නං කායං විදරි. සුවන්න වන්නං කායං විදරි. ඉතින් ආරණ මහන්සේ ඒ කිසිම කලණීමක් නැති අර මහා වාදයක් කරාට මොකද? Tamange අර අංගංකය පෙන්න්නේ මොකද නිසාද අර හිතේ කිසිම අර දෘෂ්ටි පරාමර්ශනයක් නැහැ. සංහා මාන දිට්ඨි වශයෙන් ඒවයි බැඳීමක් නැහැ. ඒක නිසා තමයි අර කොයිතරම් වාදයකට මැදදී වුණත් ඉතින් ආරණ මහන්සේලා ඒ විදිහටම නිවිලා. ඔන්න විදිහේ තත්ත්වයකුයි තියෙන්නේ. එතකොට මේ විවාද පිළිබඳව. ඒ වගේම තමයි දැන් සංඥාව පිළිබඳව. සංඥා අන්තය වශයෙන් නැහැ. ඒකට මූලික හේතුව තමයි බුදු පියාණන් වහන්සේ මේ රහතන් වහන්සේ එහෙමයි මේ අපි අර බොහෝ විට කතා කරා මේ නාම රූපය ගැන. නාම රූප පිළිමිබුවක් හැටියට අපි ප්‍රකාශ කළා. බුදු පියාණන් වහන්සේලාට මේ නාම රූපය නිසා ඇති වෙන මුලාව නැහැ. මේක පිළිගමුවක් බව තේරුම් ගත්තා. ඒකටත් හොඳ ගාථාවක් අපට සොයා ගන්න පුළුවන් සුත්ත නිපාතයේ සබිය සූත්‍රය. අනිවිච්ඡ ප්‍රපංච නාම රූපං අධ්‍යත්තං බහිද්ධාච රෝග මූලං සබ්බ රෝග මූල බන්ධනා පමුත්තෝ අනුවිදිතෝ සාදි පෞද්ගතේ තතස්සා අනුවිච්ඡේ ප්‍රපංච නාම රූපං මේ නාම රූපේ අත්‍ය වශයෙන් ප්‍රපංචයක් ලෝකයාගේ ප්‍රපංචයක් අර මණිකේ පිළිබිඹුව ගැන එහෙම අපි කතා කරා අර ඒදඬ උඩ යන බල්ලගේ පිළිබිඹුව පිළිබඳ කතා කරලා ඒ වෙනවා මේ නාම රූපය පිළිබඳව ලෝකයා මේ අල්ලගෙන සිටින එක්තරා ප්‍රපංචයක් බුදු පියාණන් වහන්සේ අනුවිච්ඡ ප්‍රපංච නාම රූපං ඒ ප්‍රපංච නාම රූපය හරියට තේරුම් ගත්තා අජත්තං බහිතාච රෝගමුලං අජත්තං බහිතාච රෝගමුලං කියන්නේ කුච්චල సంతානයේ බාහිර ලෝකයේ යම් තාක් යාපුල තත්ත්වයක් යටලු තත්ත්වයක් අහිතකර තත්ත්වයක් තිබෙනවනම් මේ හැම එකටම ඒ රෝගයට මුල තමයි මේ පංචනාම රූපය. සම්බ රෝග මූල බන්ධන. ඒකට සියලු රෝග මූලයන්ගේ බන්ධනයෙන් මිදුණා වූ. ඒ තැනත්තාට අනුහිදිතෝ සාදි, අනුහිදිතයයි, සාදීයයි. එනින් හඳුනනවා කියලා එකයි ඒක ආසාවෙන් කියනවා. එතකොට මේ සංඥා අනුසය යන විශේෂයෙන් යමක් කියනවා නම් මේ මෙතෙන්දී අපිට ඉදිරියට ගන්න සිද්ධ වෙනවා මජ්ක්‍ධිම නිකායේ පළමුවෙනිම සූත්‍රය. ඇත්ත වශයෙන් මේ කාලේ බොහෝ විට මජ්ක්‍ධිම නිකායේ මදුම් සංගය තියෙනවනම් සාමාන්‍යයෙන් ලැබෙන උපදේශය මොකක්ද? පළමුවෙනි සූත්‍රය ඇතහැරලා අනිත් ඒවා කියවන්න. ඒක තේරුම් ගන්න බෑ. ඒක ආන්විතිය හාමුදුරන්ටත් තේරුන්නේ නැහැ. ඒක නිසා නොසතුටු වෙනවා. ඒක නිසා මේක ගැඹුරු සූත්‍රයක් ඒක අවශ්‍ය නැහැ. ඒක හරියට අර කෝඩිය ඉගෙන ගන්නේ නැතිව අනිත්‍යය කියවන්නා වගේ. මක්නිසාද මුළු මහත් බෞද්ධ දර්ශනය පිළිබඳව. ඉතාමත්ම වැදගත් මූල ධර්මයක් මේ මජ්ක්‍ධිම නිකායේ මේ මූලපරියාය සූත්‍රයෙන් පිළිගනවා. දෘෂ්ටි පිළිබඳ ප්‍රශ්නයට දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ යම් පමණක් වැදගත්ද? එපමණටම සංඥා පිළිබඳ ප්‍රශ්නයට මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය සූත්‍රයත් වැදගත්. මේ මූලපරියාය සූත්‍රයෙන් පෙන්වුම් කරන්නේ අර මේ ලෝකයා මූලපරියාය කියලා කියන්නේ මේ සිතට අරමුණු වන හැම දෙයක්ම හැම ධර්මයක්ම හැම ධර්මාරම්මණයක් එක්තරා ආකෘතියකට අනුවයි ලෝකයා තේරුම් ගන්න. ලෝකයා ව්‍යවහාර කරන්නේ. අන්නේ ආකෘතිය හඳුනා දීමයි මෙතෙන්දි කරන්නේ. සම්බ ධම්ම මූලපරියායන් බෝධිත්වයේ දේශිකාණ කියලා ඉති පියාණන් වහන්සේ දේශනාව ආරම්භ කරන්නේ මහණෙනි මම නුඹලාට සියලු ධර්මයන් කියලා. ඒ ධර්මයන් කියන්නේ මේ සිතට අරමුණු වන දේවල්. දේවල් කියලා කිව්වට වරදක් නැහැ. හැම දෙයකම මූල පරියාය මුල් ආකෘතිය මුල් රටාව මම දේශනා කරනවා එතකොට මේ සූත්‍රය අඩංගු වෙන කාරණා අපිට පුළුවන් කෙටියෙන් සම්පින්දනය කරලා දක්වන්න වෙලාව ඇති පරිදි මේ සූත්‍රයේ සඳහන් වෙනවා සංකල්ප 24ක් සංකල්ප කිව්වත් තමයි ප්‍රඥාප්ති කියලා කිව්වත් තමක් නෑ ඒවා නිරතුන් හැටියට නිරුතියානන් වාස්තේ ඉදිරිපත් කරන ලෝකයේ අධිකාර ප්‍රඥාප්ති නෙවෙයි ඒවායින් නියෝජිතයින් හැටියට ඉදිරිපත් කරන ප්‍රඥාප්ති සංකල්ප 24ක් සංකල්ප 24ක ඊළඟට ඊ සංකල්ප පිළිබඳව පුද්ගලයන් හතර දෙනෙකු දක්වන ආකල්ප. පුද්ගලයන් හතර දෙනෙකු ඒ සංකල්ප දිහා බලන ආකාරය. ඒවා ගැන හිතන ආකාරය. මොන ඒ ටිකයි මේ මූලපරියාය සූත්‍රය දක්වන්නේ වෙන දෙයක් නෙවෙයි. එතකොට මොනවද මේ සංකල්ප? පඨවි ආපෝ තේජෝ වායෝ භූතා දේවා පජාපති බ්‍රහ්මා ආභක්‍රා සුභතින්නා වේහප්පලා අභිභූ ආකාසනංචායතනං විඥානංචායතනං ආදිඤ්ඤායතනං මේව සංඥානා සංඥායතනං ඉච්ඡං සුතං මුතං විඤ්ඤාතං ඒකත්තං නානත්තං සබ්බං නිබ්බාන කියලා ඒ 24 බැලුවාම මේ දීප පැත්තකින්ම නියෝජනය කරන සංකල්ප 24 ওই එක එක් සංකල්පය පිළිබඳව පුද්ගලයන් හතර දෙනෙකු බයින ආකාරයයි පෙන්වු කරන්නේ. කවුද මේ පුද්ගලයන් හතර දෙනා? පළවෙනි සුද්ධිකල කොටාගය අසුතවා පුදුජන. තව දිගටම විශේෂණ පද තියුණත් අපිට කියන්න පුළුවන් අසුතවා පුදුජන අසුතවා පුදුජනය. අරියාණං අදස්සාවි අරිය ධම්මයා කෝවිදෝ ආදි වශයෙන් දක්වනවා. ධර්මයේ නොඇසු ධර්මයේ නොහසල අසුතවා පුදුජනය පළවෙනි කොටාගය. දෙවෙනි කොටාගය තේකෝ අපත්තමානකෝ ශෛක්ෂ පුද්ගලයා නිවනට තාම පැමිණියේ නම් සෝවාන්. ඒ කියන්නේ සෝවාන් ඉඳලා ඉහළට තාම රහත් උනේ නැහැ. සෛත්‍ය පුද්ගලයා කියන්නේ හික්මෙන්න. දෙවෙනි ගණයේ පොතේ සෝවාන් ඉඳලා ඉහළට කියන සෛත්‍ය පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා හික්කු අරහන් සීනාසව. සීනාසව රහතන් වහන්සේ. හතරවෙනි පුද්ගලයා සතහාගතෝ අරහන් සම්මා සම්බුද්ධෝ සතහාගතයන් වහන්සේ. එතකොට අක්ෂතවත් පුතක් ගන්න බලමින් පුද්ගලයා දෙවෙනි පුද්ගලයා සෛක්ෂ පුද්ගලයා තුන්වෙන්න රාතන් වහන්සේ හතරවෙන්න බුදු පියාණන් වහන්සේ. නමුත් මෙතන දීලා තියෙන ආකල්ප විග්‍රහය අනුව අත්ත වශයෙන් පුද්ගලයන් තුන් දෙනෙක් හැටියට කෙටි කරලා දක්වන්න පුළුවන්. මක් නිසාද? රාතන් වහන්සේගේ ආකල්පයත් තථාගතයන් වහන්සේගේ ආකල්පයත් එකක් හැටියටයි මෙතන පෙන්වන්න කියලා කියන්නේ. පුද්ගලයන් දෙකොටාශයක් වශයෙන් දැක්ුවට මොකද? ආකල්පය වශයෙන් බලනකොට. ඒ ප්‍රඥාප්ති දිහා බලන ආකාරය අනුව බලනකොට එක විදිහටමයි බලන්නේ. ඒක නිසා අපට පුළුවන් දැන් මේක හතර තුනක් කරගන්න. දැන් අපි මේ එකින් එක මෙතන සූත්‍රයේ දක්වලා තියෙන ආකාරය බලමු. මේ ආශිර්වාද පුතර්ජනයාගේ ලෝක දර්ශනය මොකක්ද? කෙටියෙන් කියතොත් ලෝක දර්ශනය කුමක්ද? පතලි කියන වචනය ගැන මේක සඳහන් වෙන බුදු පියාණන් අන්තිම විදිහට ප්‍රකාශ කරන්නේ මේ ආශිර්වාද පුතර්ජනයා පතලින් පතවිතෝ සංජානාති. පතලින් පතවිතෝ සංඥාත්වා පඨවින් මඤ්ඤති පඨවියා මඤ්ඤති පඨවිතෝ මඤ්ඤති පඨවින් නේති මඤ්ඤති පඨවින් අභිනන්දති සංකිත හේතු අපරිඥාතං කත්තාති වදාන ඒ පුත්‍රයාගෙන කියන්නේ මේ tikai ඒතනත්තා පඨවින් සංජානාති පෘථිවිය හඳුනා ගන්නවා ඊට වැඩිය ඉහළ දෙයක් ඒතනත්තට කරන්න බැරි නිසා හඳුනා ගන්නවා අර අඳුරේ අතපය ගන්නවා වගේ පඨවින් සංජානාති පෘථිවිය පෘථිවිය හැටියට හඳුනා ගන්නවා අනුරගෙන පතරින් පතරිතෝ සංඥාත්වා පතරින් මඤ්ඤති අන්න ඊළඟට මඤ්ඤනා කියලා දෙයක් ඇති කරගන්නවා මඤ්ඤනා කියන එකට අපිට සිංහල වචනයක් පිටු කරගන්නවා නම් සමහර විට කියන්න පුළුවන් හිතා ගැනීමක් කියලා හිතා ගැනීම කියලා කියන එක දැන් සාමාන්‍ය උපමාවක් දෙනකොටත් අපි එක්තරා හිතා ගැනීමක් කරනවා නමුත් මෙතන මේ මේ කියන හිතා ගැනීම මේ මුළු හිතෙන්ම කරන හිතා ගැනීමක් ඒ කියන්නේ රැවටීම් වශයෙන් කරන හිතා ගැනීමක් මඤ්ඤනාව ඒක තණ්හා මාන දෘෂ්ටි අනුව කෙරෙන මුලාවෙන් කෙරෙන එක්තරා සිටිවිලි ක්‍රමයක්. එතකොට පතරින් පතරිතෝ සංඥාත්වා පෘථිවිය පෘථිවිය හැටියට මේ Tamanගේ සංඥාවෙන් තේරුම් අරගෙන පෘථිවිය පිළිබඳව මඤ්ඤණාවක් ඇති කරනවා. පතරින් මඤ්ඤ පෘථිවිය පෘථිවියයි කියලා මඤ්ඤණා කරනවා. ඊළඟට පතරියා මඤ්ඤති. පෘථිවියෙහි පතරියා කියලා කියන්නේ පතරියා මඤ්ඤති. පෘථිවියෙහි කියන ආධාර විභක්තිය වගේ. සත්‍යනේ. පෘථිවියයි කියලා ඒ විදිහට කල්පනා කරනවා. ඊළඟට පඨවිතෝ මඤ්ඤති. පෘථිවියෙන් කියන ඒ සංකල්පයකුත් හදා ගන්නවා. පඨවින් නේති මඤ්ඤති. පෘථිවිය මගේ කියලා ඒ විදිහට කල්පනා කරනවා. පෘථිවිය මගේ. අන්තිමට කියන පඨවින් අභිනන්ද පඨවි කියන සංකල්පය පිළිබඳව සතුටු වෙනවා. ඊට හේතුව සංකීර්ණේතු අපරිඥාතං තස්සාති. ඒ තැනත්තා කාරණේ හරියට පිළිසිඳ දැනගත්තේ නැති නිසා එහෙම වෙන්නේ. අපි මේ එකින් එක මේ විදිහට දක්වලා ඉවර වෙලා ටිකක් විස්තර කරන එකයි තියෙන්නේ. වේරි පුද්ගලයා පිළිබඳ උල්ලාට කියනවා ඒ කියන්නේ ඒක ශෛක්ෂ පුද්ගලයා. සෝවාන් ඉඳලා ඉහළට. මේ පුද්ගලයා ගැන විශේෂයෙන් සඳහන් වෙනවා මෙහිම. පතරින් පතවිතෝ අභිඥානාත් පතරින් පතවිතෝ අභිඥාය පතරින් මාමඤ්ඤ පතවියා මාමඤ්ඤි පතවිතෝ මාමඤ්ඤි පතවින් මේති මාමඤ්ඤි පතවින් නාභිහන්ති සංකිතේසු පරිඤ්ඤයං ප්‍රසාති වදාමි මේ ශෛත්‍ය පුද්ගලයා පිළිබඳව සඳහන් වෙන්නේ ඊතරත් සංඥාවෙන් නෙවෙයි දැනගන්නේ පතවින් අභිඥානාව පෘථිවිය පිළිබඳ එක්තරා විශිෂ්ට ඥානයක් වශයෙන් විශිෂ්ට ඥානයක් ඇති කරගන්නවා පතවින් අභිඥානාව පතවින් පතවිතෝ අභිඥාය ඒ කියන්නේ පෘථිවිය පෘථිවිය වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැනගෙන පතමින් මාමඤ්ඤ. එතන මේ අමුතු ප්‍රයෝගයක් තිබෙනවා. මාමඤ්ඤ කියලා කියන එකේ මේ අතුවාවේ තෝරන එක්තරා විදියකට. නමුත් අපට එතෙන්දිත් යම් කිසි දෙයක් විශේෂයෙන් කියන්න සිද්ධ වෙනවා. අතුවාවේක තෝරන්නේ මේ මාමඤ්ඤ කියන එක තෝරන්නේ මඤ්ඤතිටි මඤ්ඤ. මඤ්ඤති කියන වචනය තම වෙන වෙන වචනයක් හැටියටයි. නමුත් මෙතන මේ මාමඤ්ඤ කියලා කියන්නේ නිෂේධාර්ථය. බැලැක්වීම අර්ථයක් මෙතන තියෙනවා. මඤ්ඤනා කරන්න එපා කියන එකක් මෙතන මේ මාහඤ්ඤ කියන එකෙන් හැංගෙන්නේ. එහෙම නැතුව මේක මේ අර අතුවාව කියන වගේ අඩාල තත්ත්වයක් නෙවෙයි. අතුවාව කියන්නේ මේ සාහිත්‍ය පුද්ගලයා අර ඒ පතරියේ தත්ත්වය පිළිබඳ විශිෂ්ට ඥානයක් තිබෙන නිසා දෘෂ්ටිමඤ්ඤණ ආයතනත්තා තුල නැත සංඥාමාන මඤ්ඤණා තිබෙන නිසා ඒ තත්ත්වය පිළිබඳව මඤ්ඤණා තිබෙනවයි කියා හෝ නැtei කියා හෝ කියන්න බැරි විදිහේ තත්ත්වයක් තිබෙනවායි අන්නේ නිසා මේ මාමඤ්ඤ කියලා පදයක් යොදලා තිබෙනවා කියලා නමුත් මෙතන අපිට ගන්න තියෙන්නේ මාමඤ්ඤ කියලා කියන්නේ පඨවියයි මඤ්ඤනා නොකළ යුතුයි කියන එකයි. මඤ්ඤනා නොපැහැදිය යුතුයි කියන එකයි. මේ මාමඤ්ඤ කියන එක අපිට තවත් මේ අර්ථයෙන්ම යෙදෙනවා තනක් තිබෙනවා. අපි අර කලින් අවස්ථාවක සරියුත් ස්වාමීන් වහන්සේ සමීපී ස්වාමීන් වහන්සේ එකකල ධර්ම ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් අවසන් වෙන්නේ. මේ සාකච්ඡාව සාදු සාදු කියලා සරියුත් ස්වාමීන් වහන්සේ පිළිතුරකට අනුමත කළා ඉවරලා කියන තේරෙත මාමඤ්ඤ කියලා. මම මේ ඔක්කොම හරි හැබැයි මේ ගැන මඤ්ඤණා ඇති කරගන්න එපා කියලා. අන්න ඒ විදිහට අර මඤ්ඤණා ඇති කරගන්න එපා කියන අදහසෙන් මෙතනින් ගන්න තියෙන්නේ. ඒකෝට පතමින් මාමඤ්ඤ ප්‍රතිවියයි ප්‍රතිවිය පිළිබඳව මඤ්ඤණා ඇති කිරීමෙන් වැළකීමට යම්කිසි හික්මීමක් උත්සාහයක් ඒ දැනත්ත කරනවා. ඒ බවයි හඟවන්නේ මේ සූත්‍රය. ඒ වගේම පතවියා මාමඤ්ඤ පෘථිවියෙහි කියන ඒ අදහස ඒ පිළිබඳවත් මඤ්ඤණා ඇති කර නොගැනීමට ඒ දැනත්ත උත්සාහයක් දරනවා. පෘථිවියෙන් කියන අදහස ඒ පුද්ගලයාට ඇති වෙන්න පුළුවන්. නමුත් එයා ඒ පිළිබඳ මඤ්ඤණා නොකරන ඉක්මනවා. පෘථිවිය මගේ කියන හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නමුත් ඒ පිළිබඳ මඤ්ඤණාවෙන් ගැලවීමට උත්සාහ කරනවා. පෘථිවිය පිළිබඳව මා අභිනන්දි. ඒ ඇති වෙන කසුලක් නැති කිරීමට ඒ තැනත් උත්සාහ කරනවා. මග්නිකාද ඒකට හේතුව කියන්නේ පරිණේයන්ති වදාන. ඒ තැනත් ආවිසින් පිළිසිඳ ගත යුතු නිසා ඉදිරියට තව පිළිසිඳ ගැනීමක් ඉදිරියට තිබෙනවා. ඒ වෙනුවෙන් හික්මනවා. අන්න ඒක නිසා. එතකොට අද ඊට වඩා මේ කාරණේ ප්‍රකාශ කරන්න වෙලාවක් නැති හැඩයි. ඉතින් හරිය අපි මූලපරියාව විස්තර ඉති හරිය ඊළඟට ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි